අද දැනගන්නේ කියලා. පළමුවෙන්ම කියන්න ඕන මේ දැන් අපිට ප්‍රශංසාත්මක ලිපි නැත්තම් නිවිච්ඡායක ලිපි මේ කියවලා බොහොම නිවි සැනසුනායක ලිපි රාශියක් සිය ගණනක් තියෙනවා. ඒ අතරත ලිපි දෙකක් තියෙනවා බොහොම තදින් දෝෂාරෝපණය කරලා. ඒකත් අපි ඉතින්ම සතුටින් පිළිගන්නවා. ඒක ලියුමක් තියෙන පිටු 10ක් විතර. ඒ ලියන්නේ කවුද කියලාත් අපි හොඳ ආකාරවම දන්නවා. මොකද ඒගොල්ලන්ට පොඩි පොඩි රිදීම් ඇති වෙනවා. සත්‍යයේ එළි දකිනකොට යම් යම් අයගේ අරමුණ මොකද්ද කියලා පැහැදිලි වෙනවා ලියුම දිගට කියවගෙන යනකොට මේක කාගේ අපේක්ෂාව වෙනුවෙන් ලිව්වද කියලා. ඉතින් ඒක නිසා ඒක හංගන්නත් බෑ. ඒක හංගන්න බෑ. ඒ නංගන් නැතුවම ඒ ලියන එක්කිනාගම ලියවිලා තියෙනවා නංගන් ඒ නිසා පිය ගැන වැඩිදුර තකන්නේ නැහැ. අපිට මොකද ලියුම් 100 ගණනකට දෙකක් බණින්න ඕන නැතුව ඉතින් හොඳයි නරකයි දෙකක් ලෝකේ තියෙන්න ඕනේ. අනිත් එක මේ බණින අය හිතන්න ඕන දැන් මම කියන පුද්ගලෙක් මෙතන නැහැ. මේ පංචස්කන්ධය මේ මොලේ තියෙන සිටිවිලි වලට යම්කිසි දෙයක් දැනෙනවා. මම කියන පුද්ගලික සත්‍ය පුද්ගලෙ නැතත් අපිට දැනෙනවා මේ සබාධමයේ මේ ඉන්ද්‍රියට මේ මොළයට මෙන්න මේ දැනෙන ස්වභාවය අනිත්‍යත් එක්ක සංසන්දනය කරාම මෙතන දැනෙනවා අපි අපි නිවිලා ඉන්නවා ඒගොල්ලෝ මොනවද හොයනවා මෙන්න මේ ගැනයි මේ කතා බහ කරන්නේ ඉතින් මේක දැනුණට පස්සේ හංගගෙන ඉඳීම කරන්න බැරි දෙයක්. මොකද මනුස්ස වර්ගයා විඳින දුකෙන් පෙළෙන්න යම්කිසි දැනුමක් ලැබුවොත් ඒ දැනුම ප්‍රකාශ කිරීම තමයි සබ්බදානං ධම්මදානං ජිනාති කියන්නේ. ඒ යහපත් දේවල් යහපත් චේතනාවෙන් කරද්දී සමහර අයට රිදෙනවා. අන්න ඒ රිදෙන අය ගැන නෙවෙයි අපි මේ කතා කරන්නේ මේ වෙනකොට මේ ලිපි වලින් දැනෙනවා සුනීත සෝපාකලා කී දෙනෙක් බිහි වෙලා ඉන්නවද කියලා. ඒ තරමට මේ ලියුම් ලියනකොටම තේරෙනවා දැන් ඔබතුමා කියපු ලියුමනිත් තුන එක සැරයක්. මේකට සවන් දුන්නොත් එයා නිවෙනවා. එයා නිවෙනවා කියන්නේ එයාට යථාර්ථය අවබෝධ වෙනවා. මොනවද මෙච්චර කල් කරේ? කවුරු වෙනුවෙන්ද අපි මේ දිව්වේ? අපි මේ මොනවද හෙව්වේ? මේ මම මගේ කියන සංකල්පය මොකද්ද? කියන එක කෙටි උදාහරණයකින් පෙන්වලා දුන්නා. ඒ ඒක ඒක අවබෝධ කරගන්නවද නැත්නම් එහෙම නැතුවට සුපුරුදු අර අනුසෝතගාමි ඒ කරන්නන් වාලේ කරගෙන යනවා සමහර අය ඒකෙන් වාසි තියෙන නිසා ඒක කවුරු හරි ඇත්ත පාදා දෙනවට සමහරව අකමැති. ඉතින් අසන්නන්ට යම්කිසි නිවීමක් ඇති වෙනවා නම් මොකද අපි මම විතරක් නෙවෙන්නේ මේ රේඩියෝ එකේ මේ දේශන පවත්වන්නේ තවත් ස්වාමීන් වහන්සේලා 39ක් මාසිකට ධර්ම දේශනා පවත්වනවා. ඒ අතර මට දැනෙන දේත් කියනවා, උන්වහන්සේලාගේ දැන දේත් කියනවා. ඉතින් මොකද්ද කියලා තේරුම් ගන්න එක එක එක්කෙනාට බාරයි. ඉතින් ඒ අතරතුර දැන් අපි ඉදිරිපත් කරපු අපි තුන්දෙනා ඉදිරිපත් කරපු දේශනෙට මේසා විශාල ලියුම් සංඛ්‍යාවක් ලැබෙන්නේ ඇයි කියන එක නේ අපි බලන්න ඕනේ. ඔව් අපි මෙතෙක් ප්‍රචාරය කළ ධර්මදේශනා කිසිවකට නොලැබුණු තරමේ ප්‍රතිචාරයක් VIP රේඩියෝව හැටියට අපිට මේ ඥානං උදපාදි වැඩසටහනේ අපි එදා මේ මමය යනුවෙන් කිසිවෙකු නැත කියලා ඉදිරිපත් කළ සාකච්ඡාවට අපිට ලැබෙමින් පවතින තවමත් ඔබතුමා සඳහන් කළ කාරණයක් අපිට ඊටාම වැදගත් ප්‍රවේශයකට යන්න පුළුවන් තැනක් වෙනවා සෝපාක සුනීත සාධකය කියන්නේ සෝපාක හෝ සුනීත මහා විශාල වශයෙන් මේ ශාසනයට ඇතුළත් වෙලා පැවිදි වෙලා පෙරම් පුරලා බණ භාවනා කරපු අය නෙවෙයි. ඊටාම සරල සුළු දෙයකින් මේක තේරුම් ගන්නවා. නමුත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ හාමුදුරන්ට පස්වග තවුසන්ට අඩුතරමින් ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහතෙරුන් වහන්සේට පවා මේක තේරුම් ගන්නට බැරි වෙනවා සම්බුද්ධ පරිනිර්වාණය ආසන්න වනතුරුම. ඉතින් එතකොට මේකේ ලොකු වෙනසක් තියෙනනේ සෝපාකර්ෂුණිතට එක මොහොතෙන් පුළුවන් වුණු දෙයම ඒකටම කැප වෙලා දීර්ඝ කාලයක් බණ භාවනා කළ කෙනෙකුටත් බුද්ධ කාලයේදීවත් හඳුනා ගන්නට නොහැකි වෙනවා. ඒකත් අපිට සාකච්ඡා කරන්නට වටින තත්වයක්. අපිට ඒ වගේ ලියුම් රාශියක් ඇවිත් තියෙනවා. අර Taman දන්න දේ පොත්පත් රාශියක් කියවලා ඒ තුලින් ආයෙ තර්ක කරනවා මේ කියපු දේ නෙවෙයි මෙන්න මේකයි හරි කියන්නේ. මොකද සමහර අය ඉන්නවා මේ ඒ දණ්ඩේ යන්න බෑනේ. ඒ දණ්ඩේ යන්න බෑ. ඒ දණ්ඩ ළඟට ගිහිල්ලා බොහොම මේ දේවල් සිතුවිලි ඇති කරගන්න මේක මොනවෙන්ද හදලා තියෙන්නේ මේක මගදී කඩා වැටේද මේක කොයි අවුරුද්දේ හදපු දෙයක්ද මේක මොන ලීයෙන්ද මේ මොන ගහක්ද මේ හරහාට දාලා තියෙන්නේ මේකෙන් මීරිසලා ගිහලා කවුරු හරි වැටිලා තියෙනවද ඔය වගේ සිතුවිලිත් එක්ක ඉන්නවා මිස ඒ දන්නේ නෙගොඩ වෙන්නේ නැහැ සාමාන්‍ය කෙනෙක් ගියොත් මේ මොනවාක්වත් අවශ්‍යතාවයක් නැහැ. යාට වැටුණොත් මෙතනින් එගොඩු නැහැ කියලා ඒක උඩ වෙනවා. මෙන්න මේ වාගේ දේවල් මේ ලෝකේ පවතිනවා. ඒ නිසා කිසිවක් නොදන්න කෙනෙකුට යම් කිසි දෙයක් තේරුම් ගන්න පහසුයි. අර ගොඩාක් කියවපු අයට ගොඩාක් මේ හොයලා බලලා කරුණාකාරණා එක්රස් කරපු අයට මේක ටිකක් අපහසුයි. ඒ නිසා වෙන්න ඕන මං හිතන්නේ එහෙම වෙන්න ඇත්තේ නැත්නම් සුනීත සෝපාකල කියන්නේ ත්‍රිපිටක කියවපු අයවත් පණ භාවනා කරපු අයවත් නැත්නම් භාවනා මධ්‍යස්ථාන වලට ගිහිල්ලා සති ගණන් භාවනා කරපු අයවත් නෙමෙයි. එතකොට ශනිකව මේගොල්ලන්ට මේක අවබෝධුනා කියන්නේ මේ මම මගේ කියන කිසිවක් මෙතන නෑ කියලා බුදුන් වහන්සේ දේශනා කරන්න ඇති. ඒක තමයි සක්කාය දිට්ඨිය හැලීම. දැන් අලවුන ආරම්භල පාරේ MHK මාපා මහත්මිය කියනවා අපිට තේරෙනවා හැබැයි ධර්මයට සවන් දීමට හැකි ඔබතුමාගේ සේවයෙන් පමණක්ම බව. මුළු ලංකාවේම බොරුවක් මත දුවද්දී ඔබතුමා මහජනයාට සත්‍ය ඇසීමට සැලැස්වීම මිලකල නොහැකි සේවයක්. අප කලින් ඥානං උදපාදි වැඩසටහන් වලට සහභාගී වූ දොස්තර ගාමිණී අබේ මහතා පිළිබඳවත් සඳහන් කරනවා. දැන් මෙය තවත් වඩාත් පැහැදිලි ලෙස තේරුම් ගැනීමට හැකිවන ආකාරයෙන් ඉදිරිපත් කරනවා නම් වඩා හොඳයි කියන එක තමයි මාප මහත්මිය කියන්නේ. දැන් අපි සාකච්ඡා කරපු පළමු දේශනය අපි දැන් හත් අට වතාවක් ප්‍රචාරය කළා. ඒක භාවිතෝ බහුලීකතෝ නිතර නිතර නිතර නිතර අහන්න සිද්ධ වෙනවා මොකද මෙතෙක් අපි ගියේ අනුසෝතගාමී පාරට අලුත් සිතුවිල්ලක් අලුත් අත්දැකීමක් අලුත් උපමාවක් මේක යොදලා තියෙනවා. ඉතින් මෙන්න මේ උපමාව ගැඹුරට හිතන්න ඕන. දවසේ හැමදාම මේ ගැන හිතන්න වෙන එක දවසක් කාලා අහක දාන්න නෙමෙයි මේක අයින් කරන්න බෑ. මේක ඉදිරියේදී අපි CD තැටි වලට යොදලා බෙදා හරින්න ලෑස්ති වෙනවා. මොකද බොහෝ දෙනෙක් ඉල්ලලා තියෙනවා. ඇයි මේක CD තැටි වලට යවන්නේ නැත්තේ කියලා. අපි තාමත් ඒකට අදහසක් පහළ වුණේ නැහැ. නමුත් ඉදිරියේදී අවශ්‍ය වෙනොත් එහෙම දෙන්න. මොකද මේ මේ කොටස කොච්චර ඇහුවත් මේක ඇඟට ජීර්ණ වෙලා ශෛලගත වෙන්න ඕන. මොකද මෙතෙක් තියුණු දේ නෙවෙයි මේක මෙතෙක් නොඇසූ ධහමක්නේ. බුදුන් වහන්සේ දේශනා කළ දේම නැවත අලුත් උපමාවකින් හඳුන්වලා දෙනවා. නැතු මේ අපේ දර්ශනයක් නෙවෙයිනේ. එතකොට මේකට කාටවත් එදෙහි වෙන්න විරුද්ධ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට කවුරුවත් අපේ ධහමක් හැටියට දීලා මේ අදහස් ප්‍රකාශ කිරීමක් නෙමෙයි. මේක අපේ ධහමක් දර්ශනයක් නෙමෙයි. මේ බුද්ධ ධර්මයමයි. බුද්ධ ධර්මයේ මුල් බුදුදහම නැත්නම් බෞද්ධ දර්ශනයේ බුදුන් වහන්සේ දේශනා කරන ලද මෙන්න මෙයයි ධර්මයේ කියලා ඕනම ලෝක ඕනම කෙනෙකුට ඉදිරිපත් කරන්න පුළුවන් ධර්මයක්. අපි මේ දේශනා කරා. අපේ දේශනාවන්නේ බුදුන් වහන්සේත් මෙතන සත්වයේ පුද්ගලෙක් නැහැ කිව්වා. මේ පංචස්කන්ධයක් පමණයි කිව්වා. ඉතින් ඒකම තමයි මේ කියන්නේ. ඉතින් මේකට අයිතියක් නොගෙන අපි මුලින් සඳහන් කරා ඔබතුමා සතියකට කලින් ඉපදුනා සුවර්ණ ගුණවර්ධන. නමුත් සුවර්ණ ගුණවර්ධන නෙවෙයි සතියකට කලින් ඉපදුනේ සතියකට පස්සේ නමක් දැම්මා. මෙන්න මේ කොටස විතරක් කල්පනා කරන්නකෝ. මෙන්න මේකන උපමාව. මේක තමයි උපම. මේකෙන්ම මම කිව්වේ සුනිත සෝපාකල සෑහෙන පිරිසක් දැන් ඉන්නවා සිය ගන්න. මම දැන් ලෝකේ පුරා මේක වීදුවු නිසා මේ VIP radio sl.com හරහා ලෝකයේ ඕනෑම කෙනෙකුට අහන්න ලැබ අපි මුදල් වියදම් කරලා ලෑසි කරලා තිබා. ඒ ඇහිීමෙන් පවා මේ සුනිත සෝපාකලා බිහි වෙනවා. හේතුව මෙතෙක් හිතාගෙන හිටියා මම සුවර්ණ ගුණවර්ධන කියලා. මෙන්න මෙතන බිඳීමක් මෙතන වෙන්නේ. බුදුන් වහන්සේ දේශනා කරා මේ ගේ හදන වඩුවා. ඒ කැණි මඩල. මේ කැණි මඩල කඩා බිඳ දැම්මා. ඒකට මෙතන ගයක් නැහැ. මේ ගෙයක් නැති එකකට තමයි ගෙයක් තියනවා කියලා කැනි මඩලත් එක්ක මේ අදහස් කරගෙන එල්ලගෙන හිටියේ ඒක කැඩුවට පස්සේ ගියක් නැති බව දැනෙනවා මේ පංචස්කන්ධයේ මේ ආපෝතේජෝ වායු පඨවි ඝන ද්‍රව්‍ය මේ වයින් කරාම මෙතන සත්‍ය පුජ්‍යලෙ නැහැ කියන අවබෝධ වුණා. මේ අවබෝධය තමයි නිවීමට හේතු වුනේ. මෙතන සත්‍ය පුජ්‍යලෙ නැහැ කියන අවබෝධය දැකීම තමයි නිවීම. ඊට පස්සේ උන්වහන්සේ එදිනෙදා කටයුතු කරනවා ධර්ම දේශනා කරනවා ඒව මම මගේ නිවුණා හෝ සෝවාන් වුණා කියලා මේ පංචස්කන්ධය දාලා යන්න බෑනේ. මේක තියාගෙන අර දැකපු දේ දේශනා කර කර යනවා. මෙන්න නිවීම කියලා. මේ ඒ කාරණාවම තමයි වැවේතන්නේ පොළොන්නරුවේ ටීම් ධර්මසිරි මුණුසිංහ මහත්මයා කියන්නේ. ගොඩකඳ මහතා ප්‍රකාශය කොට සිටින්නේ නිවන දැකීමේ ඊටමත් කෙටි මාර්ගයයි. ඒ පටිච්ච සමුප්පාද මාර්ගයෙන් අවබෝධ කරගන්නවට වඩා සම්මත චින්තනයෙන්වත් එය දැකගත හැකියි. එහෙත් මේ පෙනෙන් නොපෙනෙන ස්වාභාවික කර්මකාරකයේ අතිසියුම් දැක්මක් හේයි. අවිද්‍යාවෙන් සිටින අයට නොපෙනීම පුදුමයක් නොවේ කියලා. ගොඩකන්ද මහතාට වත් මේ දැකීම ලැබිය ඇත්තේ එතුමාගේ ප්‍රඥාව ක්‍රමයෙන් වර්ධනය වීමෙන් පසුව මිස චින්තනයෙන් නොවන බව මාගේ දැක්මයි. මෙතන ප්‍රමුඛ වෙන්නේ ප්‍රඥාවද චින්තනයද? අර මුල්ම ප්‍රශ්නේ අහුවනේ අර කුණ්ඩලිනී ශක්තියක් ගැන. මම ඒකට උත්තර දෙන්නේ නිහඬ වුණේ මේ කුණ්ඩලිනී ශක්තිය සාමාන්‍ය කෙනෙකුට දීලා බෑ. සාමාන්‍ය කෙනෙකුට දුන්නට තේරුම් ගන්න බෑ. ඒක ටිකක් මහන්සි වෙන්න ඕන. මේ රේඩියෝ එකෙන් අහලා මෙන්න මේකයි කුණ්ඩලිනී ශක්තිය කියකට ඒක මේ මේ කාටවත් ඇති තේරුමක් නෑ ඒව මෙහෙම ගිහිල්ලා මේ මේ අවුරුදු ගානක් මහන්සිලා ඒවට ලකලා ඇස් වෙන්න ඕන කුණ්ඩලිනී ශක්තිය කියන එක මේ රේඩියෝ එකෙන් කියන්න බෑ ඒ අපේ මුලින් මම නිතරම කියනවා මුලින් 190ක් අපි වැඩ ගන්නෙ නෑ 110යි වැඩ ගන්නෙ ඒ 10 වැඩ අරගෙන 10ත් වැඩ ගන්නෙ නැතුව සමහරව හැම මේ ලෝකෙන් අයින් වෙලා යනවා මේ වැඩ අරගෙන නෑ ඉතින් මේ පංචස්කන්ධය අපේ නූණට, මගේ නූණට මේ පංචස්කන්ධේ මහා පුදුම ක්‍රියාකාරීත්වයක් තියෙනවා. මේක සම කරන්න බෑ කිසිම දෙයකට. ඔබතුමා මට කියන්න ඔබතුමා දක්වපු ලෝකේ පුදුම දෙයක් තියෙනවා නම් මට කියන්න. දැන් තජ්මහල් ඔබතුමාට පුදුමයක්ද? නෑ. ඔව් ඒක ඉදිකිරීමක් නිසා මහා පුදුමයක් හැටියට දැන් ඒක අනිත් ඉදිකිරීම එක්ක බලනකොට විශිෂ්ට නිර්මාණයක් වෙනවා මිසක ඒක මහා පුදුමයක් නෙවෙයි. දැන් ලෝක පුදුම 7ක්ද 8ක්ද තියෙනවනේ. ඒ ඒ පුදුම වාගේ නෙවෙයි මේ බලන්න මේ ඇහෙන් දකින දේ මේ කැමරාව කාට හරි හදන්න පුළුවන්. මොන තරම් ෆොටෝ චිත්‍ර සංඛ්‍යාවක් ගබඩා කර ගන්නවද? ඒසා වටිනාකමක් තියෙන මේ පංචස්කන්ධයක් මේක. මේක මොනවටද යොදවන්නේ අපි? එතකොට කනෙන් අහන ශබ්ද කොච්චරනම් අපි ගබඩා කරගන්නවද? මේක කම්පියුටර් කීයක් ඕන වෙනවද? අපි කොච්චර සින්දු මතක තියාගෙන ඉන්නවද? කොච්චර පාඩම් කර කොහෙද මේව තියාගෙන ඉන්නේ? මෙන්න මේ වාගේ බැලුවාම මේ පංචස්කන්ධය මොන තරම් විස්මජනක දෙයක්ද? මේ පංචස්කන්ධේ මොනවටද එතකොට වැඩ ගන්න? එතකොට මේ පංචස්කන්ධය තුල ඔය මං කියපු දත්ත තේරම කම්පියුටරයකට කරන්න බෑනේ. ඒ වගේම මේ පංචස්කන්ධය තුල තියෙනවා පුදුමාකාර ශක්තියක්. මේ කුණ්ඩලිනී ශක්තිය. මේක කාටවත් නෑ කියන්න බෑ මං කිව්වේ ඇස් දෙකින් දකින දේ මොනතරම් චිත්‍ර සංඛ්‍යාවක්ද. නමුත් මේ සංගවිච්ච ශක්තිය කවුද මේ බුදුන් වහන්සේ මේවා උද්දීපනය කරලා තමයි බුදු වුනේ. නැතුව නිකන් කවුරුත් බුදු වෙනව නෙවෙයි. ඒ නිසා කරුණාකර මේවා ගැන හොයන්නේ මොනවද මේ කුණ්ඩලේ ශක්තිය? එතකොට මම ගිය සැරේත් මතක් කරා මේ ඥාන මුද්‍රාව. බුදුනාසගේ හැම පින්තූරයකම තියෙන දබර ගිලයි මාපට ගිලයි එකතු කරලා යන. මේ බුද්ධි වර්ධනේ සාමාන්‍ය කෙනෙක් මේක අත්හදා බලන්න සාමාන්‍ය කෙනෙක් බොහොම කලබලකාරී ස්වභාවයක එහෙම නැත්නම් ওই විභාගයකට ලියන්න යන කෙනෙක් සම්මත පරීක්ෂණයකට යන කෙනෙක් විභාගයකට ලියන්න ඉස්සෙල්ලා මිනිත්තු 5ක් මේ දබර ගිල්ලයි මාපට ගිල්ලයි අත් දෙකේම අරන් පොඩ්ඩක් අර ප්ලග් එකක් ස්පාක් වෙන්නේ. ඒ වගේ පොඩ්ඩක් ගැටෙන්න සලසලා පොඩ්ඩක් ගැටෙන්න සලසලා එහෙම අල්ලගෙන ඉන්නවා මිනිත්තු 5ක් විතර. බලන්න ඇති වෙන වෙනස. මුළු සිරුරම එසේ මුදුනේ සිට දෙපතුල දක්වා මුළු සිරුරම සැහැල්ලු වෙලා පුදුමාකාර නිවීමක් දැනෙනවා. මේ සිරුරට. මේ සිරුරට. ඊට පස්සේ තමයි අර කල්පනා ශක්තිය. තමන්ගේ මොලේ රසායනික ක්‍රියාකාරීත්වය හොඳට මේ මේ ක්‍රියාකාරී වෙනවා. ඒක ඒක මුද්‍රාවක්. මේක බුද්ධි මුද්‍රාව. නැත්නම් ඥාන මුද්‍රාව. ඉතින් මේව නෙමෙයිද බුදුන් වහන්සේ අර චිත්‍ර වලින් පෙන්වන්නේ. ඉතින් කො මේව හැංගිලානේ. මේව ගැන කවුරුත් කතා නොකරනවදී කියන මේ කතා කරන්නේ. නිකම්ම කෙනෙක් බුද්ධිමත් වෙන්නේ කෙනෙක් මේ පාඩම් කරාට පොත්පත් හැදෑරුවට මේ මහාචාර්ය වුණාට පඬිත මේ මට සමහර ලිපි ශීර්ෂ එනවා ලිපි ශීර්ෂෙන් භාගයක් තනතුරු පට්ටම් මේ විභාග පාස් කරලා. නමුත් බුද්ධිය නෑ. ඒගොල්ලෝ තාම අර බහුම්නේ සරණ යන්ති ගාතාවේ තේරුම දන්නේ නෑ. ඒක මම ලියපු එක නෙමෙයිනේ. බහුම්නේ සරණ යන්ති පබ්බතානි වනානච ආරාම රුක්ක චේතයානි මනුස්සාබයි තජිතා. මේ මිනිස්සු තවමත් බයෙන් තැති අරගෙන. කොහොම මේගොල්ලන්ට පිළිසරණක්? ඉතින් මේගොල්ලෝ දිහා බලලානේ මේ කතා කරන්නේ. මේ බයෙන් තැතිගත් එකකින් නිවෙන්න. නිවන් සප පැත්තක තියන්නකෝ. නිවන් සප පැත්තක තියන්නකෝ. ඒක අපි ටිකක් බර වැඩි කියලා කියමුකෝ. සෝවාන් එකක් පැත්තක තියන්නකෝ. බයෙන් තැති නොගන මේ ජීවිතය ගෙනියන්න පුළුවන් නම් ඒක සුන්දර නැද්ද? ඒක නිවීමක් නෙවෙයිද? බලන්න මට බයෙන් තැති නොගත්ත කෙනෙක් ගෙනලා ඉදිරිපත් කරන්න. දැන් අපි විශ්වාස කරන සහ නැත්නම් අපිට විශ්වාස කරන්නට කියා දී තිබෙන ධර්ම මාර්ගය තුළ පුනරුත්පත්තිය කියා එකක් පිළිබඳව සඳහන් වෙනවා. දැන් මේ මේ කාරණා නිසා ඊළඟ ආත්මභාවය පිළිබඳ බයක් ඇති ගැනීමක් මේ ශ්‍රාවකින් තුළ එහෙම එකක් ඇති කරලා තියෙනවා. දැන් එහෙම එකක් ඇතිවීම වැරදිද? එහෙම එකක් ඇති නොවි කරනු ගන්නේ කොහොමද මෙවැනි ගැන්වීම් පදනමක පිහිටා සිටින මිනිසුන්ට? දැන් ඔය ඔච්චර ගැඹුරකට යන්න ඕන නෑනේ. උප්පත්තිය ගැන මෙතන දන්නේ නැතුව ලබනාත්ම ගැන මේ පිටින් හැපැත්තේ තියෙන දේ අපි දන්නේ නැතුව ඒ ගැන කතා කරන එක අනවශ්‍යයි. කාලේනාසියක් කතා කරන්න බැරි නෑ පුළුවන්. ඒක නෙමෙයි මම අහන්නේ. දැන් මේ බයෙන් නැවත ඉපදීමක් ගැන බයෙන් ඉන්නවද දැනට බුද්ධිය තියනවද නම් බයෙන් තැති අරගෙන නෙමේ ගස්ගල් ආරාම චෛත්‍ය බඳින්නේ මේකෙන් නිදහස් වුණාද තාම කවුරුවත් නැහැ. ඉතින් කොයිද ආයි ලබනාත්ම ගැන නිදහසක් බයක් අරින්න කොයිද? මේ දැසට පේන දේ. මේ ගස්ගල් වගේ දැන් මොනවා හරි ගහකට අපේ මේ S2 තියෙන නිර්මාණ ගතිය තියෙනවද? අපි මොන තරම් වටින කෙනෙක්ද? මනුස්ස ජීවිතයක් කියන්නේ මොන තරම් වටිනවද? මිල කරන්න බෑ මේ කම්පියුටරේ. මෙච්චර වටින S2ක් තියෙන, මෙච්චර වටින කන් දෙකක් තියෙන. මේ මේ සිරුර මොන තරම් වටිනවද මේක පුළුවන් ද මේ බාහිරව තියෙන දෙයකට ගිහිල්ලා පිහිට ඉල්ලන්න කොච්චර බාල්දු කිරීමක්ද බලන්නකෝ මම මම මම මම විසින් බාල්දු කරගන්න මම මගේ தત્ත්වය මම කවුද කියලා ඉස්සෙල්ලා හිතා ගන්න ඕන මම කවුද මම මොනතරම් ප්‍රබල මොනතරම් ශක්තියක් බුද්ධත්වයේ පවා මේ සිරුර තුළ තියෙනවා අවදි කරගත්තොත් එවැනි පුද්ගලයෙක් ගිහිලා ගහකට පුද පූජා පවත්ලා තවත් දේවල් ඉල්ලනවා නම් ඒ බයෙන් තටි අරගෙන. අපේ බෞද්ධ සාහිත්‍ය කියනෝනේ බුදුරජාණන් වහන්සේ දෙවනි සතියේ ශ්‍රී මහා බෝධිය දිහා අනිමිස ලෝචන පූජාවෙන් බලාගෙන Tamanට උදව් උපකාර කළ බුදු වෙන්නට පිහිට වුණු මේ අපිට අපිට උගන්වලා තිබෙනදී බුදු වෙන්නට පිහිට වුණු ශ්‍රී මහා බෝධියට සතියක් අනිමිස ලෝචනයෙන් උපහාරයක් දැක්වුවා නැත්නම් කෘතවේදීභාවය පළ කළා කියලා. එවන්නක් වැරදිද? කළගුණ සැලකීම පෙන්눔 කරන ඒ කාලේ අයට තේරෙන විදිහට කියලා දීපු විදිය. කළගුණ සලකන්නේ කොහොමද කියලා කියලා දුන්න විදිය. ඒ සමාජයට. දැන් එහෙම කියන්න උමනා නැහැ. දැන් එහෙම කියන්න අවශ්‍ය නැහැ. කළගුණ සලකන විදිය කොහොමද? ඒකේ ගුණාගුණ දැනු මෙච්චර බුද්ධිමත් සමාජෙත් ඒක එච්චර ගැඹුරට හිතලා නැහැ. කළගුණ සලකනවා අඩුයි කවුරු හරි යමක් පීඩක් වුණාම අඩු ගන්න ස්තුතියක්වත් කරන්නේ නැහනේ. ස්තුතියක්වත් කරන්නේ එහෙම සමාජයක් මේ තියෙන්නේ. ඉතින් කොයිද වෙනත් ගැඹුරු දහමක් පිටින්නේ. ඒ නිසා ඉස්සෙල්ල manussකම මේ මේ පංචස්කන්ධය මගේ නෙවෙයි නූනට මම මේ පාවිච්චි කරන එක මේක වටිනා වස්තුවක් හැටියට හිතන්න ඕන. මේක මේක මොනම මොන මේ මේ මේ ලෝකේ බාහිරව තියෙන කිසිම දෙයකට සම කරන්න බෑ. ඔව් ඒ හැම දෙයකටම වඩා වටිනවා. ඒ කියන්නේ තමන්ගේ ජීවිතයත් එක්ක හුවමාරු කරගන්න බරට රත්තරන් දෙනවා කිව්වත් කවුරුත් එක්ක හුවමාරු කරගන්නට සූදානම් වෙන්නේ නෑනේ. බාහිරව රත්තරන් කන්දක් උඩ ඉඳගෙන හිටියා කියන්නකෝ. රත්තරන් කන්දක් උඩ එතකොට මොනතරම් පෝසතෙක්ද? ඒ ඉඳගෙන ඉන්නේ නිවිලද? මෙන්න මේකයි වැදගත්. ඒකයි මම කියන්නේ මේ පෝසතේ කෝටිපතිය කවුරු හරි වෙන්න පුළුවන්. නිවීම කියන එක මේ බය නැතිකම. අපි නිවීම පස්සේ කතා කරමුකෝ තව ටිකක් බුද්ධිය මෝරන්න ඕනනේ. බුද්ධිය මෝරන්න ඕන මේ ගැන කතා කරන්න. දැන් මට දැනෙන විදිහනේ මම කතා කරන්නේ. අනිත් අයට ඒ භාෂාව තේරෙන්නේ නැති වෙනකොට මේක හරි අපහසු වන්නේ. ඒ නිසා දැන් ඔබතුමා කිව්වා මේ බෞද්ධ සාහිත්‍යය ගැන. ඔබතුමා පිළිගන්නවද මේ මේ මේ ධම්මපදේ? අපේ තියෙන උතුම්ම පුස්තකේ. ඔව්. ඉතින් ධම්මපදයේ ගාථාව මම මේ කියන්නේ. මම මේ ගාථාව ශ්‍රී ලංකා ගානිද්‍ය සංස්ථාවට මගේ අතින් සල්ලි බැඳලා අවුරුද්දක් මේ ගාථාව ප්‍රචාරය කරා තේරුමත් එක්ක. මං හිතුවා එතකොටවත් මේ ගස්ගල් වන්දින එක නවතී කියලා. බුද්ධිමත් වෙයි කියලා. බයෙන් තැති ගැනීමෙන් නිදහස් වෙයි කියලා. තාම නැහනේ. ඉතින් මොකද්ද කරන්නේ ඒකට? හොඳයි අපි අලිත් ඥාන උදපාදි වැඩසටහන ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සමගම වෛද්‍යතුමනි මේ වැඩසටහන සම්බන්ධ වෙන අතරතුර මේ ලෝතර තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් දේශිත යම් වැකියක් මේ වෙලාවේ මට මේ සංග්‍රහවක තිබී දැක් ගන්නට ලැබුණා. ඉතින් මම හිතන මේ සංග්‍රහවි තිබිච්ච වැකිය මේ සඳහා ටිකක් දුරට මේ වැඩසටහනට එකතු වෙන්න වගේ කරීමක් හැටියට ඒ කියා තිබෙනවා ලොතර බුදුරජාණන් වහන්සේ මෙසේ බුදුරදුන් තමන් වහන්සේ එදා සිය භික්ෂු පිරිසට ඉගැන්වුවා පංචස්කන්ධේ යථා තත්ත්වය. ඒවා මම මගේ ලෙස ගැනීම නුසුදුසු බව. ඉන් මිදෙන මඟ දුන් වහන්සේ පැහැදිලි කළා. ඒවා අප වටහා ගත් විට ඒවට යහපත හා අයහපත බොහෝ වශයෙන් කිරීමට හැකි බව අපට පේනවා. එහෙත් ඒවා අතුරුදන් වන්නේ නැහැ. අපේ වැටහීම නිසා පංචස්කන්ධය තවදුරටත් මම හෝ මගේයි අපි නොගන්නෙමු. බුදුබව ලැබුවායින් පසුද බුදුරදුන්ට කායික වේදනා ඇති වුණා. සැප හා දුක මතක සිටිවිලි හා විඥාණය. එහෙත් උන්වහන්සේ ඒ එකකටවත් මමය මාගේ කියා හෝ ආත්මය මගේ කියා හෝ ලෝභ කලේවත් ඇලුනේවත් නැත. ඔබතුමාට මේ පිළිබඳව අදහසක් කියන්න. ඉතින් මේ අදහසම තමා 100%ම මේ අදහස තමා මම මේ උපමාවකින් ප්‍රකාශ කරන්නේ. මේ පංචස්කන්ධය මගේ නොවේ කියපු තේ තමා මේ ස්වර්ණ ගුණවර්ධන ඉපදිලා සතියකට පස්සේ නමක්. කියන බුදුමයි බුදුරජාණන් වහන්සේගේ දේශනා කළ ධමින් තමයි මේක නහර දක්වන්නේ. ඉතින් වෙන ඒවා කියන්න මට අයිතියක් තියනවාද? මම මගේ දැනුමක් කතා කරනනේ මම කියලා පුජ්‍යලෙන් මට මෙතන නෑ. ඒ නිසා මට එහෙම මගේ දාර්ශනය මේ මමයි මේ ලෝකා මම තමයි මේ මම තමයි සියල්ල දත් කියන්න මට උමනාවක් නැහැ. මට දැනෙන දේ මම නිවිලානේ. මම නිවිනේ මොනව ඇන්ද ඉස්සෙල්ලම බයෙන් තැති අරගෙන නැති ජීවිතයක්. මම කොච්චර සුන්දරද කියලා. එතකොට ওই රෝගන ගැඹුරුනේ දැන් බුදුන් වහන්සේගේ ওই සංග්‍රහවකනේ තිබුණේ සංග්‍රහම පොතකම ඕක තියෙනවා. උතන නෑ කියන්න බෑනේ. ඔය කතාවනේ අපි දැන් මෙච්චර කාලේ අපි දේශනාවලින් ඉදිරිපත් කරේ. මෙතන මේ පංචස්කන්ධය මම මගේ කියලා දරන්න උවමනා නෑ. නමුත් පාවිච්චි කරනවා. නමුත් උන්වහන්සේට වේදනාවක් ඇති වුණා. වේදනාවක් ඇති වුණාට උන්වහන්සේව ගණන් ගත්තේ නැත්තේ බුද්ධිමත් නිසා. බුද්ධිය නැති අය මේක වේදනාවක් මේක දුකක් මේ පංචස්කන්ධේ මහා මහා දුක් කන්දරාවක් කියලා දුක් වෙනවා. දුක් වෙන්නේ නැහැ බුද්ධිමතා. හේතුව මේ සබා දහමත් එක්ක අපිට ජීවත් වෙන්න වෙනවා. සබා දහමෙන් පරිබාහිරව අපිට යන්න බෑ. මේක ටිකක් තව බුද්ධිමත් වෙන්න ඕන. ඒ නිසා අපි දැන් කතා කරමු අර ධම්මපදයේ තියෙන මේ පුන පුනා කතා කරන්නේ මේ මනුස්ස වර්ගයා බයෙන් තැති අරගෙන ජීවත් වෙන එකට යම්කිසි දැනුමක් ලබා දීම හොඳද නරකද? හොඳයි. විශේෂයෙන්ම හොඳයි. ඉතින් ඒකනේ මේ කරන්නේ. ඇයි මේ කරන්නේ? සත්වකට තියෙන කරුණාවට. ඇයි මේ බයෙන් තැති අරගෙන ඉඳලා මැරිලා යන්නේ? ඇයි? මෙච්චර මෙච්චර පිරිසුදු පැහැදිලි බෞද්ධ දර්ශනයක්. මෙච්චර සුවිශේෂූ පොත් පුස්තකයක් ධම්මපදයක් අපිට තියෙද්දි මොනවද මේ කරන්නේ මොනවද මේ කරන්නේ දැන් මේ බය හා තැති ගැනීම කියනක අපි දෙආකාරයකට තේරුම් ගත යුතුයි කියලා මට එහෙම කියනකොට හිතෙනවා දැන් අපි දැන් මේ ඉන්නවා මේ ඉන්නකොට වහලේ උඩට මොනවා හරි කඩා වැටෙනවා නම් බියක් තැති ගැනීමක් ඇති වෙනවා දැන් අපි වාහනයකින් යනකොට ඉස්සරහින් එකපාරට වාහනයක් එනවා නම් තිගැස්මක් ඇති වෙනවා බියක් ඇති වෙනවා මේක සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට ඇති වෙන තත්ත්වයක්. ඒ කියන්නේ මරණයක් ගැන ඇසුවත් අපි නිකන් වේදනාවක් මැරෙන්න බයයි. මැරෙන්න බයයි. කෙනෙක් හොඳයි. තනින් නවත්තනකොට මැරෙන්න බයයි. මැරෙන්න බයයි. මෙන්න මේ බය අයින් වුණොත් කොච්චර සුන්දරද? ඔව්. හරි. මේ බය අයින් වෙන විදිය නෙවෙයිද මං ගියසුමානේ මේ මේ තේරුම් කරලා දුන්නේ. ඉපදිච්ච කෙනෙක් නැතුව සුවර්ණ ගුණවර්ධන සතියකට කලින් ඉපදිලා සතියකට පස්සේ නමක් තියෙනවා. දැන් සුවර්ණ ගුණවර්ධන ඉපදුණාද? මම අලුතෙන් අහන අයට මම මේ තීරුම් කළා දෙන්නේ මේ වැඩසටහන. සුවර්ණ ගුණවර්ධන ඉපදුනේ නැහැ. එතකොට සුවර්ණ ගුණවර්ධන තරුණ වෙලා වයසට ගිහිල්ලා මැරෙනවා. සුවර්ණ ගුණවර්ධන මැරෙනවද? එතකොට සුවර්ණ ගුණවර්ධන දැන් මරණ බයක් තියෙයිද? නෑ. නෑ කියලා කියමු. කියමු නෙමෙයි තියෙන්න උවමනා නැහැ. එහෙම කියාගත්තොත් වෙන්නේ තමන්ගේ බුද්ධිය තාම අවදි වෙලා නැහැ. දැන් සතෙක් වුණත් වාහනයක් තමන්ගේ ඇඟට එනවනම් කෑ ගහගෙන දුවනවා. මෙන්න මේ මේ අර ක්ෂණිකව දැන් මරණය කියන එක යම් මොහොතක සිද්ධ වෙයි. ඒක බිවේතු තත්වයක් නැහැ කියලා නුවණින් දකින එකක්. හදිසි ආපදාමය අවස්ථාවකදී අපි හිතමු හෙල්ලයක් ඇඟට එනවා කියලා. දැන් ඒ වගේ අවස්ථාවක ඇති වෙන තැති ගැනීම කියන එක ඔය සාංශාරිකව පවතින බයක් කියන එක දෙකක්ද එකමද? සාංශාරික කතාවක් අවශ්‍ය නැහැ. සතා සිව්පාවට කූඹියට ඇතාට තල්මා සියලුම සත්වෙන්ට මේ ස්වභාවයෙන් දීලා තියෙන බයක්. මේ සිරුර ආරක්ෂා කරගන්න. ඒක ස්වභාවික බය. ඒක දුකක් වෙන්නේ නැහනේ. ඒක තැති ගන්නෑ. ඒක ස්වභාවික බයක්. දැන් අපි සර්පේකට බයයි. අයින් වෙනවා. හරි. මම මේ කතා කරන්නේ ඒක නෙවෙයි. ඒ බය නෙමෙයි. ඒ බය නෙවෙයි. දැන් වෙන මොනවා හරි යක් වෙයි කියලා කියන බය නැහැ. මේක ඒක තමයි දැන් මුවෙක් බලන්න හැම වෙලෙම කාවෙක් බලන්න හැම වෙලෙම මේ බොහොම තැති ගැම්මෙන් ඉන්නේ මේ බොහොම ඇලර්ට් එකේ ඒකට ඒක මොකද්ද? විමසිලිමත් ඉන්නවා මේ අවවට පරිසරය. ඒ ඒ සබාදාමෙන් දීලා තියෙන දේ. අපිටත් එහෙමයි. ඒ ඒ කතාවක් නෙවෙයි මෙතන කියන්නේ මේ බයෙන් තැති අරගෙන ඒකට පිහිට ඉල්ලන්න. දැන් මේ බය අපි දන්නවා තරපේකුණ අයා ගියාම බය නිවෙනවා. එහෙම නැතුව බයෙන් තැති අරගෙන ඒ බය නිවන්න කියලා පිහිට ඉල්ලන්න ගිහිල්ලා කරන දේවල් වලින් මිදෙන්න කියන්නේ. අන්න ඒ බය අවිලා අස්වභාවිකයි. මේ අස්වභාවික බය හඳුනා ගන්න බෑ. දැන් අපිට ජීවත් වෙනකොට බයක් ඇති වෙනවා. කන්දක් පාමුලට ගියාම හැල්ලක් ළඟට අපිට බය හිතනවා වැටුනොත් කියලා. ඒ සිතුවිල්ල එච්චරයි. ඒක හැම වෙලෙම වද දෙන්නේ නෑනේ. නමුත් අර මේ මේ පරිබාහිරව අපිට ඇති වෙන දේවල් නිවා ගන්න මෙන්න මේ මේ දේ කරාම මේ පුද පූජා කරාම මට නිවෙනවා මෙන්න මේ දෙයයන්ට වැඳාම මේක ලැබෙනවා කියන සිතුවිලි තමයි මේ බයෙන් තැතිය. දැන් දැන් බලන්න දේවාලයකට යනකොට මොන තරම් පේ වෙනවද? මොන තරම් අස්වභාවික බයක්ද? අපි එහෙම කරන්නේ නැහනේ. වෛද්‍යතුමනි දැන් මේ වන්දනාමාන කටයුතු වලදී පුදු පූජා පැවැත්වීම් කටයුතු වලදී මේ සියල්ලක් සිදු කරනවා අපේ බෞද්ධයන් පමණක් නෙවෙයි විරත් ආගමික අය. ඉතින් මෙහිදී එයයි බලාපොරොත්තු වෙන්නේ ඒ බියතුරුම් කර ගැනීමට වඩා Taman ජීවත් වෙන ඒ කාලපරාසය තුල ආධ්‍යාත්මික සුවයක් ලබා ගැනීමට නේද මේ කටයුතු සියල්ලක්ම සිදු කරන්නේ කියලා ජනතාවගේ විශ්වාසයක් තිබෙන මතයක් තියෙනවා. ඒ පිළිබඳව අපි පැහැදිලි කිරීමක් කළොත් ඒ ආධ්‍යාත්මික සුවය ලබන්නට මේ වන්දනා කටයුතු සිදු කරන බව. දැන් එහෙම දොයි කරන්නේ. එහෙම කියලා ජනතාවගේ දැන් ආධ්‍යාත්මික සුවයක් ලැබිලා තියෙනවා. අවුරුදු අවුරුදු 1000ක් ජීවත් වෙලා මේ පුද පූජා පැවැත්වුවට කවුරුන් නිවෙන්නේ නැහැ. පොතපතේ සඳහන් වෙනවා ඒ ආකාරයෙන්. නිවෙනවා කියලා? එහෙම කියනවා. කොයි පොතේ? යම් යම් පොත්වල සඳහන් වෙන ආධ්‍යාත්මික සුවයක් සඳහා මේ කටයුතු සිදු කළාට කමක් නැහැ. ආධ්‍යාත්මික සුවයක් වෙන්නේ නැහැ. මගේ ළඟ මේ ගණිත සංස්ථාවෙන් ගත්ත බණපටියක තියෙනවා හේම්පිට ගෙදර ඥානසිංහ හාමුදුරුවන්ගේ බණක මේ නිවීම දකින්න පුද පූජා කොච්චර ප්‍රයෝජනවත් වෙනවද කිව්වොත් 100ට 2යි 100ට 2යි හ්ම් ඉතින් ආධ්‍යාත්මික සෝයක් ලැබෙයි ඒක 190ට මොකද්ද ඉතුරු 198 තමයි තමාගේ බුද්ධිය මෙහෙवला මේ පංචස්කන්ධය කාගේද මේක මට අයිති දෙයක්ද මේක මම රැකගත්තේ කෙසේද රැකගත යුත්තේ කෙසේද මා කළ යුත්තේ මොනවද කියන එක බුද්ධියෙන් බුද්ධියෙන් කල්පනා කරලා ඥානය උද්දීපනය කරගෙන මේ ඥානය උද්දීපනය කරගෙන මේ දිනදා කටයුතු කරනකොට කරන්නන් වාලේ ජීවත් වෙනවද ඔය ඉන්නන් වාලේ උපන්නාට මේ ලෝ වැනිනවා විනායින්නේ එහෙම ඉන්නවද මේ මං කියුව මේ සිරුර මොන තරම් ආශ්චර්යමත් පංචස්කන්ධයක්ද මේ පංචස්කන්ධය මොන තරම් ආශ්චර්යමත්ද ඇස් දෙකට දකින පින්තූර අවුරුදු 10කින් කෙනෙක් දැකලා අවුරුදු 10කින් දැක්කම මේ චිත්‍රය අරගෙන බා මම දැකලා තියෙනවා. මේ කොයිද ගබඩා කරන්නේ? ඒ තරම් විස්මජනක සිරුරකට තව මොනවද බැරි? ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන් මේ ජනතාව නැත්නම් මේ අය ඇයි මේ පැත්තට හැරින්නේ මේ පැත්තට යොමු වෙන්නේ ඇයි කියලා මොන හේතුවක් නිසාද? කියලා දෙන දේ. අන්න ඒක තමයි. කියලා දෙන දේ කවුද? කවුද කියලා දුන්නේ? කියලා දෙන දේ විශ්වාස කරනවා. ඒක තමයි බොහෝ දුරට බලපාලා තිබෙන්නේ. කියලා දෙන දේ විශ්වාස කරනවා. සම්පූර්ණම බෞද්ධ දර්ශනය පැත්තක තියලා කියලා දෙන දේ කරනවා. කරන්නම් වාලේ කරනවා. බුදුන් වහන්සේත් කිව්වා මම කිව්වටවත් පිළිගන්න එපා. කාලාම සූත්‍රය. ඉතින් මේගොල්ලෝ නේකෝ මොනවද කියන්නේ කියන දේ කරනවා. මරණකම්ම කියන දේ කරලා යනවා. යථාර්ථ තේරුම් ගන්න. මොනවද දන්නේ නැහැ ඉතින් ඔය බයෙන් තැති අරගත්ත දෙයයන්ට බයයි, හූනට බයයි. හූනන්ටත් බයයිනේ. ওই බය ඔය ඔබතුමා මේ ස්වර්ණ ගුණවර්ධන කියපු බය නෙවෙයි. හූනට බයයි. බල්ලා කම්පට ගහපුවම බයයි. ඔය මත ධර්මිතයක් අරන් ආව බයයි. හිස් කලයක් ගෙනාව බයයි. ඉතින් මේ සේරම බයෙන් ජීවත් වෙලා ඉඳලා මැරිලා යන්න ඕනද? මේ කිසිම දෙයකට බය නැතුව ජීවත් වෙන්න ඕනද? මේ නිවීම ගැන පස්සේ කතා කරමු. ඔය ඔතනදී වෙන තවත් කාරණාවක් අපිට මතක් වෙනවා. දැන් කෙනෙක් බය වෙනවා. බය බයක් තියෙනවා. මේ බය වගේම මේ බය වෙන පුජ්‍යලයාම ඊළඟ මොහොතේ යම්කිසි ඇසට ප්‍රිය දෙයක් දැකලා සතුටු වෙනවා. ඇසට ප්‍රිය දෙයක් දැකලා සතුටු වෙනවා. මිහිරි සංගීතයක් අහලා සතුටු වෙනවා. දැන් මේ අර බය වෙන පුජ්‍යලයන් බයෙන්ම විතරක් නෙමෙයි. ඔහු සතුටිනුත් ඉන්නවා. ඔහු ඔහු මේ සිත සිත පිනා යන දේවල් වල කරනවා. ශාරීරිකව සතුටින් ඉන්නවා. හොඳ ආහාරයක් විඳලා මේ බය විතරක් නෙමෙයි. ඔහු මේ දෙපැත්තම විඳිනවා. එතකොට මේ අපි බය මූලික තැනකට යා යුතු කියලා මම හිතන්නේ නැහැ. මං කියන්නේ එහෙම සතුටින් ඉන්නේ. <laughs> මේ බය අරන් දාලා සතුටින් ඉන්න. වෙන මොනවටද ඇවිල්ලා මොකද්ද මේ කරන්න යන්නේ? ඔතනදි තව කාරණාවක් එනවා. තව කාරණාවක් හාවා අහිංසක සතෙකු බවට පත්වන්නේ ඔහු නිරන්තරවම ගොදුරු කිරීම ගොදුරු වීමට නියමිත නිසා. බය කියන එක බයක් හැටියට දැනෙන්නේ අපිට සතුටේදී දැනෙන යහපත් සිතුවිල්ල සතුටේදී දැනෙන යහපත් දේ තියෙන නිසා තමයි. කලවර සහ එළිය සාපේක්ෂයි වගේම බය සහ සතුට කියන දෙකත් සාපේක්ෂ දේවල්. ඒක නිසා ඒ පුජ්‍යලයා යම් මොහතක බයෙන් හිටියොත් තමයි ඔහුට මේ සතුට කියන එක වඩාත් වැඩිම නත්ව දැනෙන්නේ. එහෙම වෙන්නේ නැද්ද? නෑ ඉතින් මම බය නෑනේ. මට කිසි මට මන් දෙයියන්ට බය නෑ. දෙයියන්ට වඳින්නේ නෑ. පුද පූජා තියන්නේ මල් මාලා දාන්නේ දැන් මම මේ වැඩසටහනට මෙතෙන් දෙද්දිත් රළුත්ම කාර්යයක් අපේ මේ සේල්ස් මැනේජර් කෙනෙකුට දුන්නා. ඒකේ රතු මල් මාලයක් තියෙනවා. දැන් ගියොත් එළියට බලන්න පුළුවන්. අලුත්ම කාර්යකේ රතු මල් මාලයක් තියෙනවා. මේ ගෙඩියක් මිරිස් කරලා කෙල්ලලා. එල්ලලා තියෙනවා. ඉතින් කුස්සිය තියෙන්නේ නේවා ඉස්සර බෆර් එකේ එල්ලලා යනවා. එතකොට දන්නවා මෙයා කොච්චර බුද්ධිමත්ද කියලා. පජරෝ කාර්යයක ලක්ෂ ගණන් දීපු කාර්යයක ඉස්සර බෆර් එකේ දෙහි යවුමිරිසු එල්ලනවා. කුස්සිය තියෙන්න ඕනදී. ඉතින් කොච්චර බුද්ධිමත්ද කියලා බුද්ධිමත් අයට තේරෙනවා ආරයට තේරෙන්නේ නැහැ. ඒකද සල්ලි තිබුණටවත්, කෝටිපතියෙක් වුණාටවත්, මහාචාර්ය කෙනෙක් වුණාටවත් මේ බුද්ධිය ලැබෙන්නේ නැහැ. එතකොට බය තියෙන නිසා තමයි සතුට ඇති වෙන්නේ කියලා නෑ. සතුට සතුටමයි. බය වුණ නෑ සතුට ඇති වෙන්නේ. සතුටින් ඉන්න එක බුද්ධිමත් බුද්ධිමත් භාවයේ සංකේතය තමයි සතුටින් ඉන්නේ මේ ලෝකේ. මෙතන සත්‍ය පුද්ගලයක් නෑ මේක මේ මේ සංසාරයෙන් ගොඩකරනද මේක නිවන් දක්කන්ද මේ මොනවද දේවල් කරනවා මොකුත් නොකර හිටියාම මොකද වෙන්නේ සතුටින් හිටියාම කවුරුත් එපා කියනවද හොඳට සමාජයට සේවයක් කරමින් රැකියාවක් කරමින් ගෙදර දොරේ ගිහිල්ලා සින්දුවක් අහලා කාලා බීලා දරු පවුල් රසා කරගෙන ඉන්න පුළුවන් ඉතින් හරි. දැන් මේ දැන් සතුටින් ඉන්න එක වැදගත්. අපිට සතුට සතුට වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙල ගන්නවක් තියෙනවා. අපි ඒක මේ මේ සාම්ප්‍රදායික සමාජය දිහා බලලා ඒ පැත්තේ තියෙන කාරණාත් එක්කයි මේක කතා බහ කරනවා. දැන් සතුටින් ඉන්න ඕන නිසා කෙනෙක් දානමය පින්කමක් කරනවා. කෙනෙක් වැඩි නිවාසයකට උදව්වක් කරනවා. මේ මේ තමයි සතුට සොයා ගැනීම. සතුටින් ඉන්න ඕන නිසා කිසියම් පූජනීය ස්ථානයකට ගිහිල්ලා මලක් පහනක් තියලා ඒ වයින් කිසියම් ආකාරයක හිත හිතට සැනසෙල්ලක් එනවා. මම මුලින් සඳහන් කළෙත් ඒ කාරණේම තමයි ආධ්‍යාත්මික සුවයක් ලබා ගැනීම සඳහා. ආධ්‍යාත්මයට කිසියම් සුවයක් ලබා ගැනීම. ඔය ඔය තියෙන වතාවත් කරලා හොඳ පිබිදීමක් සතුටක් ලැබුවා කියනවා. ඒත් සතුට නේද? නෑනේ. දැන් ඔය දන් දීලා ඔය මම හිතන්නේ සමහර නාලිකාවල දන් දීලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? පිං. පිං සහ දිව්‍ය ලෝක සැප. ඉතින් සතුටද? පින කියන්නේ සතුට නේද? පින කියන්නේ සතුට දීලා සතුට වෙන්න මං ගිය සැරේ වැඩසටහනේදී කිව්වා ඔබට දෙන්න තියෙනවා නම් දෙන්න. ඒකට කියන්නේ මේ භෝග සුඛය. තියෙන කෙනා දෙන්නේ ඒ ඒ පිනෙන් නැවත දිව්‍ය ලෝකේ යන්න නම් ඒක පාපයක්. එහෙනම් පව් රැස් කිරීමක් මං හැටියට දකින්න. මොකද තණ්හාව රැස් කිරීම පාපයක්. එතකොට දැන් මම ටිකක් ගැඹුරු කතාවක් කතා කරන්න. මොකද මේවා කියන්න සිද්ධ වෙනවනේ. රහතන් වහන්සේ කෙනෙක්ගේ තිබිය යුතු සුදුසුකම මොනවද කියන්නේ? උන්වහන්සේ කිසිම දෙයක ඇලීමක් නැහැ. අනිත් පැත්තට දැන් ඔය කියනෝනේ බුදුරජාණන් වහන්සේ අපරිමිත ගුණය පිළිබඳව කතා කරද්දී කියනවා රහසින්වත් පවෙහි ගැලේ. රහතන් වහන්සේ කෙනෙක්ව අඳුනා ගන්න විදිය තමයි රැස් කරන්නේ නැහැ. පොතපතේ කියන්නේ එහෙමයි. රැස් කරන්නේ නැහනේ. රහතන් වහන්සේලා රැස් කරන්නේ නැහැ. මොනවද රැස් නොකරන්නේ? පින සහ පව. රැස් කරන්නේ නැහැ. අවශ්‍ය දේ ගොල්ලන්ට පුණ්‍ය පාප පහිනස්ස. පිනයි පවයි දෙක රැස් කරන්නේ නැහැ. ඒ කවුද? රාතන් වහන්සේ. දැන් ඔබට රහත් වෙන්න ඕනද? රහත් වෙන්න අවශ්‍යයි නමුත් ඒ මඟ තාම සැරිසිලා නැහැ. දැන් ඔබට රහත් වෙන්න ඕන නම් ඔබ මොනවද කරන්න ඕන? රැස් කිරීමෙන් අයින් වෙන්න. මොනව රැස් කිරීමෙන්ද? පින් පව්. මොනවද? පින් හා පව්. පින් සහ පව්. දැන් ඔබ මොනවද කරන්නේ දානි දීලා? දානි දීලා බලාපොරොත්තු වෙන්නේ අපිට යම් කියා දීපේ ක්‍රමයක් හැටියට පිනක් බලාපොරොත්තු වෙනවා. එතකොට ඔබට rahat උනාය කිද? ඒ බලාපොරොත්තු වෙන පින අපිට ලබා ගන්න තමයි නමුත් රහත් වීම බලාපොරොත්තුම නෙමෙයි ටික අපිට ලැබෙන දේ පිනක්. මම අහන්නේ කෙනෙකුට රහත් වෙන්න ඕන නම් කළ යුත්තේ කුමක්ද? එතනනේ බලාපොරොත්තුව. නිවනටත් මේ රහත් භාවය සෝවන් සකුණාගා අනාගම අරිහත්. මේ தත්තට එන්න නම් අද රහත් ඔවත් ටිකක් ගැඹුරු කතාවල් මේ කතා කරන්නේ. නමුත් මේක මේ මේක තර්කානුකූලව අහන්නේ මම මේ. ඥානං උදපාදි මේ වැඩසටහනේ නම. ඥානං උදපාදි. ඔබට රහත් වෙන්න ඕන නම් මොනවද කරන්න ඕන? ඒක අපිට අපි ආයේ කෙනෙකුට නැත්තම් මේ ප්‍රත්‍යක්ඥයාට රහත් වීමේ මගට යාමට පුළුවන්ද ඉක්මනින්ම? එවැනි දෙයක් යන්න බැරි ඇයි? යන්න බැරි ඇයි මොනවද මේගොල්ලෝ කරන්නේ? රැස් කරනවා. රැස් කරලා නිවෙන්නත් බෑ රහත් වෙන්නත් බෑ. එහෙනම් මොකද්ද කරන්න ඕන රහත් වෙන්න? ඒකම අත්හරිනවා. අත්හරිනවා. අත්හරිනවද දැන්? අපි නෑ ඒක නෙමෙයි මං අහන්නේ. දැන් අත්හරිනවා ක්‍රියාද ඔය කියන්නේ ඔයගොල්ලෝ? නෑනේ. නෑනේ. ඉතින් කොහොමද රහත්? ඇයි රහත් වෙනවට අකමැතිද කවුරුවත්? මං කැමතියි සියලු දෙනා රහත් වෙනවනම්. ඇයි රහත් වෙන්න මොකද්ද කරන්න ඕන? රැස් කිරීම කරන්න එපා. හොඳ දේ හෝ නරක දේ හෝ රැස් කරන්නේ. මොනවද රැස් කරන්නේ? කාටද රැස් කරන්නේ? රැස් කරන්න නෙමෙයි තියෙන්නේ ජීවත් වෙන්න. මොනවද රැස් කරලා ලබන්නේ? මොනවද රැස් කරන්නේ? දැන් රහත් වීමේ ස්වභාවය පුණ්‍ය පාප පහිනස්ස. පිනයි පවයි දෙකම ප්‍රහීන කරනවා නැති කරනවා රැස් කරන්නේ නැහැ. ඒ රැස් නොකරන පුද්ගලයා බොහොම සාන්තයි සුන්දරයි මොකුත් නැහනේ. අපාය බියක් නැහැ, දිව්‍ය ලෝක සැපක් නැහැ, බලාපොරොත්තුත් නැහැ. කිසි බරකුත් කිසිම බරක් නැහැ. රහතන් වහන්සේ බොහොම සෞම්‍යදයට ජීවත් වෙනවා. ඔබ ඔබ දෙපළ ඒකට කැමැතිද අකමැතිද? කැමැති. කැමැති නම් රැස්කිරීම කරනවද? නොකල යුතුයි. නොකල යුතුයි. ඒත් මා මා ඉදිරිපිට මේ සිටින වෛද්‍ය ගොඩකන්ද මහතා ව්‍යාපාර කරනවා, රැස් කරනවා. යම් යම් දේවල් රැස් කරනවා පිරිස් රැස් කරනවා ධනය රැස් කරනවා ඒවා ඒක රාශිය වෙමින් තියෙනවා ඒවායේ කිසියම් අඩුපාඩුවක් වේ නම් මේක හොයලා බලනවා ඒ රැස් කිරීම නෙවෙයිද ඒ රැස් කිරීම වෙන ඒ භෞතික දේවල් මම කොහොමද කියන්නේ මෙන්න මේ ඒක මම හිතන්නේ පැහැදිලිව අපි වෙන් කරගත යුතුයි මේ භෞතික දේවල් සහ ආධ්‍යාත්මික දේවල් කියන කාරණා දෙක වෙන් කරගත්තොත් විතරයි අපිට මේ කතා බහේ යම් හරයකට ළඟා වෙන්නට පුළුවන් වන්නේ මගේ ළඟ තියෙන මේ රැස් කරන දේවල් එකක්වත් මං කරේ තියාගෙන නැහැ. ඒවම එළිය තිබුණා වෙයි. එක සැරයක් මගේ ළඟට ආවා තවත් අපි වගේම ප්‍රසිද්ධම සබන් කම්පැනි දැන් ඒක විකුණලා ඒගොල්ලෝ නැහැ. එයා ආවිල්ලා මම දැන් අද මේ දැන් උදේ මෙතෙන් එන්න ඉතල මං හිටියේ කොහෙද? ගහයට. එතෙන් දාම ලංකාවේ ඉන්න කෝටිපති ව්‍යාපාරිකයෙක්ගේ පුතෙක්. ඇවිල්ලා මොනවද කිව්වේ? මම එනකන් ටෙලිෆෝන් එකේ කතා කර කර ආවේ. මෙතෙන් දෙනකොට අර මේ ජංගම මේ ජංගම දුරකථනට වයර් එකක් දාගෙන. මෙතෙන් ආවම දැනුච්ච නිවීම මේ කොහෙද මේ අපි කොළඹ ඉදියට මේව මේව නැහනේ මේ සුළඟ නැහනේ. මං ඉන්නේ පුටුවක් කරලා ගහක් යට. දැන් මොකද්ද වෙනස? මොකද්ද වෙනස? මොකද්ද නිවීම? කවුද මෙතන දැන් ජීවත් වෙන්නේ? සබාදාමත් එක්ක ජීවත් වෙන්නේ කවුද? දැන් ඔබතුමා කියන්නේ මම රැස් කරනවා සේරම ප්‍රයිසේවක ඉන්නවා සේවක 700ක් ඉන්නවා ඒගොල්ලන්ට තුන් වේල කන්න දෙන්න ඕන වාහන නඩත්තු කරන්න ඕන මම කියාගෙන ගියේ ඒ සබන් කම්පැනි කියන දවසක් මෙහි ආවා. මොකට දාවේ ආගේ නමක් ඉන්දියාවේ රෙජිස්ටර් කරලා දෙන්න කියලා. ලේසි නෑ අමාරුයි බොහෝම අමාරුයි අපේ ගියාම ෆයිල් එක විසි කරනවා. ඒ රටේ ඒ වුණාට අපි ඒක ඔක්කොම බදා ගන්නවා මෙහි ඒගොල්ලෝගේ නොවන දෙයක් මේ අපේ පිටරට කවුරු හරි આવුත් අපේ මොනතරම් සලකනවාද ඒවා ගැන අපිට ඒක සලකන්නේ මගේ වෙන්ඩෝල් මාක් එක රෙජිස්ටර් කරන්න කියලා මගේ ෆයිල් එක විදි කරාම මම ඩීපිනින් නැන් ඩීපිනින් කියන මේ නීතිච්ච සමාගමකට දීලා තමයි මම මේවා රෙජිස්ටර් කරගත්තේ. ඒ බව එයා දන්න නිසා මම ළඟට ඇවිල්ලා මෙන්න මේ නම රෙජිස්ටර් කරගන්න මම හරි කරලා දෙන්නම්. කියලා එයා කියනවා ඔබතුමා කොහොමද මේ වාහන 100ක් දුවන්නේ. මට මේ පහ දුවා ගන්න බෑ ඉසේරදී. මේ පහ. ඒක මහන්නේ. ඒක මහන්නේ. මං කිව්වා මේ එකක්වත් මං එලවන්නේ නෑ. එච්චරයි. ඒ දුවන්නේ මම නෙවෙයි. ඒකක්වත් මම එලවන්නේ නෑ. ඉවරයි. කොයි ඒ නිවීම? මේ නිවීමක් ගැන අපි මේ බොරුවට කතා කරනව නෙවෙයි නිවිලනේ කතා කරන්නේ. දැන් ඔබතුමා කියන හැටියට මම මේ සේරම අතහැරලා දාලා කැලාගත වුණොත් ඔබතුමාගේ මාස් පඩියක් නැහැ මෙතුමාගේ මාස් පඩියක් නැහැ VIP ගුවන් විදුලියකුත් නැහැ ආයතන සේවකුත් නැහැ මොකුත් නැහැ ඒක කරනවද නැත්නම් මම මේ සේරම ඒවා කරගනිමින් නිවි සැනසී මෙහෙම කතා කරන්න පුළුවන් මම ඇයි මේ කතා කරන්නේ මේ දැනෙච්ච නිවීම මේ දැනෙච්ච සුවය කවද්ද ගන්නෙ අර මරණින් පසු නිවන් සැප ලැබේවා බෝඩ් එකෙන්ද? ඒ නිසා මැරෙන්න ඉස්සෙල්ලා නිවන් සැප ලබන්න. නිවන් සැප නෙවෙයි බයෙන් තැති නොගත් ජීවිතයක් ගත කරන්න. එච්චරයි මම මේ අදහස් කරන්නේ. බයෙන් තැති නොගත්ත. මිනිස්සෙක් විදිහට බයෙන් බය නැතුව ජීවත් වෙන්නකෝ. මං කිව්වේ හුනේ චිච්චි ගෑම බය රාහු රාහු කාලේ නැතුව. දැන් යාපු ඒ සනසිල්නා කියපු ඒ කෝටිපති ව්‍යාපාරිකයා පුතා රාහු මේ බලලා තමයි මෙහි වැඩපලට එන්නේ. ගෙයින් එළියට බහින්නේ. කිවා ව්‍යාපාරතනේ. එළියට බහින්නේ රාහු බලලා. එයා කියනවා මේ දැන් කතා කරන්න එපා. සමහර මේ මේ පර්ෆියුම් ඕඩරයක් ලක්ෂ ගානක ඕඩරයක් දෙන්න කතා කරත් එයා ඉන්නේ අද බෑ මම බ්‍රහස්පතින් දෙන්න සාම්පල. එතකොට වෙන කෙනෙක් ගෙනල්ලා ඒක වැඩේ වෙන කෙනෙකුට දීලා. ඔන්න රාහු කරන වැඩ. ඉතින් එයා බ්‍රහස්පතින් දෙනකොට මට අවශ්‍ය දේ මම වෙන පර්ෆියුම් සාම්පල් ගෙන්නගෙන ඒගොල්ලෝ අරගෙන හදලා ඉවරයි. මෙන්න මේ වාගේ පාඩු සිද්ධ වෙනවා. රාහුත් එක ගමන් යන කෙනාට. අනිත් එක බය. මේ රාහු කියන එක න දැකලා තියෙනවද කවුරුත්? ග්‍රහයෙක් දැන් අඟහරු හිරුසඳු දකින්නවත් තියෙනවා. රාහු දකින්නත් නැහැ. එයාට බයයි මෙහෙයයි. ඉතින් මෙහෙම බය වෙලා ජීවත් වෙනවද අපි මේ නිවිබ ගැන පස්සේ කතා කරමුකෝ. නිවීම කියන්නේ බොහොම ගැඹුරු එකක් මේ. අර මට ලැබිච්ච අදහසක් මට උදේ පාන්දර ලැබිච්ච අදහසක් බුදුන් බුදු වෙනවා කියන්නේ. ඒ වගේ අදහස් පහළ වෙනවනේ. ඒ පහළ වුණාම ඉර කරගෙන ඉන්න බැරුව තමයි මම මේ සමාජයේ බුද්ධි බුද්ධි මහත්තයාට කිව්වා මෙන්න මේ අදහසක් මට පහළ වෙලා තියෙනවා යම් මේක ටේප් කරමු. එදා කොහොමද අපිට ඒක බැරි වුණා. ඊට පස්සේ සුවර්ණ ගුණ වෙනසන්තාව මම කිව්වා දැන් ලැහැත් වෙන්නකෝ මගේ මේ අදහසක් තියෙන ප්‍රකාශ කරන්න. ඒ ආවිල්ලානේ අපි ඒක දේශනා කරා. ශනිකව. ශනිකව. එතකොට ඒක මෙච්චර රට හෙල්ලුනේ කොහොමද? මෙච්චර ලිපි කන්දරාවක් ආවේ ඒක කවි සංකල්පනාවක් එවලා තියෙන පුදුමාකාර මම දන්නවා යා අනිවාර්යෙන්ම සෝවාන්. ඒක වැඩසටහන අවධානය යොමු කරලා. ඒක වැඩසටහන. ඒක වැඩසටහන එක සැරයක් අහලා. ඉතින් මේවනේ මේ මේ දර්ශනය කියන්නේ. මේකනේ දකින්න ඕන. මෙන්න මේ නිවීම ගැන කතා කරන්නේ. නැතුව මට පුළුවන් මේ තියෙන ව්‍යාපාරත් තව ටිකක් දියුණු කරගෙන ඒවා කොහොමද දියුණු වෙනව. දැන් මම මේක බාර අරගෙන නැහැ නේ. ඒවත් එක එක්කිනාට බාර දීලා නැතිනේ. මම මේ ව්‍යාපාරයත් මම වෙලාවකට මෙතනින් එළියට ගියාම මම දන්නේ නැහැ මං කවුද කියලා. මම ඉන්ඩෝල්ඩ් කියලා දන්නේ නැහැ. කවුරුවත් දන්නේ නැහැ. අපි පෙරේදා ගියා. පෙරහැර බලන්න අපිට නවතින්න නුවර කොහෙමත් හෝටලයක්. අන්තිමට අපිට කැලේකට යන්න සිද්ධ වුණා. බොහොම අපහසුයෙන් කැලේකට ගිහිල්ලා ජිප් එකයි කාර් එකයි ගියේ කාර් එකේ යන්න බෑ මග. කාර් එක එතනම දාලා ආවා. ජිප් එකේ උඩට ගිහිල්ලා අපි පුදුමාකාර වින්දනයක් නිවීමක් වින්දා එතන. සතුටක්. සතුටක්. මොනවද තියෙන්නේ? අපිට මේ කියන ඇඳක් තියුණා net එකයි ඇඳයි net එකයි මේ වොස් බේසින් එකයි. සබන් කැල්ලයි. වෙන කිසි දෙයක් නැහැ. නමුත් සතුටක් තිබුණා ඒක. පුදුම සතුටක් විඳින්නේ. පුදුම සතුටක් විඳින්නේ අපි. වෙන කිසිම දෙයක් නෑවට පරිසරයයි. ඉදිරියෙන් දිය ධාරාව පේනවා. මවුස ජලාශය නෙවෙයි ඒක කියන්නේ මේ පොල්ගොල්ල තියෙන්නේ ජලාශය. පොල්ගොල්ල ජලාශය. පුදුම පුදුම නිවීමක් ලැබුණා. එතනින් ආවෙත් එතකොට කැමට ලැබුණේ බොහොම ඕගනික් දේවල්. ඒ ෆාම් එක හදන ඒවා. දක්වා මේකේ තියෙන. ඉතින් මම බැලුවා මේ මෙතෙන්ද අපි දැන් අපි හෙව්වේ මේ තරුපහේ හෝටල්. ඉතින් අපි හොයන්නේ එහෙමනේ තාම ඔකම බුක්. තරුපහ තම 30ක් විතර එහා තැනකට ගියා. ඒකත් බුක්. නෑ නවතින්න තැන නෑ. ඉතින් ඒ සියල්ලටම වැඩිය මෙතන සුන්දරයි. මොකද්ද වෙනස? මෙතන සබාදාම තියෙනවා. මෙතන සබාදාම. ආයෙත් දවසක මම එන්නම් කියලා තමයි ආවේ. මොකද ඒ තරම් සුන්දරයි. ඊට පස්සේ පහවදා උදේ මම ගියා කන්ද උඩට උඩට ගිහිල්ලා බැලුවම කටුමැටි ගහලා බාග බිත්ති දාලා පොල්ලතු වහපු මඩුවක් තියෙනවා. ඒක සිමෙන්ති වලින් හදපු සිමෙන්ති ඇඳේ උසට ගඩොලින් බැඳලා සිමෙන්ති දාලා සිමෙන්ති යන්නම් හයක් තියෙනවා මැදින් බිත්තියක් දාලා. සම්පූර්ණ එලිමානේ. බාත් รู ම් එක තියෙනවා තරු පහේ හෝටලයක් විදියට. නමුත් අර නිදියන තැන කුල්ලක් එල්ලලා තියෙනවා. වෙන කිසි දෙයක් නැහැ. සිමෙන්ති ඇඳ විතරයි. මං ගිහලා පැයක් විතර මම ඒගොල්ලෝ අනිත් අපේ ගිය කට්ටිය නැගිටලා කැමරට ලෑස්ති වෙනකම් මං ගිහලා එතන සිමෙන්ති ඇඳට වෙලා නිදාගෙන හිටියා. මගේ තව යාළුවෙක් ගියා. එයයිමයි. මම බැල මොන තරම් සබාදහමට කිට්ටුද අපි. එතෙන් ගියාම දැනෙන නිවීම මේ වචන වලට මට ප්‍රකාශ කරන්න බෑ. ඒක තරුපහේ කාමරයක් අස්සේ ඒක නෑ. ඉතින් මේගොල්ලෝ මේ සැප විඳිනවා කියලා මොනවද විඳින්නේ? මෙන්න මේකයි මෙතන වෙනස. තමාර හිතන අපිට සල්ලි නෑ. මේගොල්ලෝ තමයි සැප විඳින්නේ. තරුපය හෝටල් වලින් කෑම කන. තරුපය හෝටල් වල කන විසට වැඩියේ ෂෝක් එකට මේ එහෙන් කෑම සබාදහමත් එක. උදේ මම හිතන්නේ කෑමට වරක මදුළු ගලවලා ගෙනත් තිබ්බා. උගුරු ඇස කඩලා ගෙනත් තිබ්බා. මම අවදිනකොට දෙලුම් වගේක් වවලා තියෙනවා. මම ගා මේ මට දෙලුම් එකක් මෙඩිකල දෙන්න කියලා. ඒක ඒගොල්ලන්ට කොහොම හරි අමතක වුණා. නමුත් ඒ තරම් සබාදහමත් එක ඒ වරක මදුලක් මේ ගහෙන් කඩපුවා. එතකොට උගුරැස් ඇති වුණා. තව ජෑම් අර ජෑම් ගෙඩි ඒවත් ඇති වුණා. පොඩි පුංචි තක්කාලි වගේ ඇති වුණා. අර බූන්ටි ගෙඩිව. ඉතින් මේව නේද ජීවිතේ. මේකනේ නිවීම. මේක තමයි සැප. දැන් මෙතන සත්වේ පුද්ගලෙක් නෑ උනාට මේක අවබෝධයෙන් මෙන්න මේවා විඳින්න ඕනේ. පංචස්කන්ධේ. මේ පංචස්කන්ධේ මගේ නූනට මේක අරගෙන මම මේ කියන්නේ මේ පංචස්කන්ධය හරි වටිනවා කියලා. මේක හොඳ කම්පියුටරයක්. මේ ලෝකෙ කිසිම දවසක කිසිම විද්‍යාඥයෙකුට හදන්න බැරි කම්පියුටරයක්. මේසා විශාල වස්තුවක් අපි මේසගෙන යන්නේ. මේ වස්තුව අපි මොනවටද පාවිච්චි කරන්නේ? මොනවටද පාවිච්චි කරන්නේ? අන්න ඒ බුද්ධිමත් විදිහට මේ පංචස්කන්ධය පාවිච්චි කරලා කියලා යන්න වෙනවා. දැන් ඔබතුමා මම ප්‍රකාශ කළාට දැන් සමාජය තුළ මගේ බිරිඳ, මගේ ස්වාමි පුරුෂයා, මගේ ඉඩම, මගේ වාහනේ මේ සියල්ලක් මගේ කියලා වචනෙන් කියවෙනවා. ඔබතුමා මොකද දරන අදහස මේ පිටපත? මං ගිය සැරේ කියවනේ ධම්මපදේ කියවන්න කියලා. ධම්මපදේ ওই විදිහටම තියෙනවා. මගේ බිරිඳ මගේ දරුවෝ මගේ වස්තුව කිව්වට නුඹට නුඹවත් නැති තැන මේවා කොහෙන්ද එවනම් බම්බපදේ අරන් කියවලා බලන්න මම මේ බොරු කියනවාද කියලා අනිසරි ධම්මපදේ අරගෙන එන්නම්කෝ කොහෙද මේක කොතනද තියෙන්නේ කියන්නේ මොකද මට ඒක අවශ්‍ය නැහැ මට යම් කිසි දෙයක් පාඩම් කරාම ආවල්තන හරි දේ තියෙනවා කියලා මතකේ තියෙනවා එච්චරයි ඒවා අවශ්‍ය වෙලාවට පාවිච්චි කරනවා. ඇයි මේවා කියන්නේ? මෙහෙම කියන්න හේතු මමද මේවා කිව්වේ? ධම්මපදේ මම ලිව්වද? නෑනේ. ඒ නිසා අපි මේ කතා කරන්නේ පිරිසිදු නිර්මල බුද්ධ දර්ශනය. මේකට කවුරු හරි විරුද්ධ වෙනවා නම් Tamange වාසි වලට පහර වදින නිසා විරුද්ධ වෙනවා හැර වෙන විරුද්ධ වෙන්න හේතුවක් නැහැ මේ අපේ දර්ශනයක් නෙවෙයි මේ බුදුන් වහන්සේගේ පිරිසුදු දර්ශනය ධම්මපදය. මේකේ ગાථා අපි මේ කතා කරන්නේ. ඒ නිසා මේවා ගැන මහජනයා දැනුවත් වෙන්න ඕන. දැන්වත් ධම්මපදයේ කියවලා මේ වල්පොළ ශ්‍රී රාහුල හාමුදුරන්ගේ සත්‍යෝදය පොත කියවලා පොඩි දේවල් පොඩි පොත් රුපියල් 90යි කියවලා මේ ඥානය අවදි කරගන්න ඥානය අවදි කරගෙන බොහොම සුන්දර විදියට මේ ලෝකේ ජීවත් වෙලා මේ මේ සබාදාමට මේක බාර දෙන්න තියෙනවා. මේක බාර දෙන්න. මේක මගේ නෙවෙයි. මේ කුලියට ගත්තා කිව්වම සමහර ලියුම් තියෙනවා මේ කුලියට ගත්තා කියන්නේ කොහොමද? එහෙම කොහොමද කුලියට ගන්නේ? කුලියට ගත්තත් ඒ ඉන්නවනේ. වෙන්ඩෝල් මාත්‍යට මේ ඔක්කොම තියෙනවනේ. ඒව නැහැ කියනවාද? එහෙම කතාවක් නෙවෙයි. මේක මේ බුද්ධියෙන් අවබෝධ කරගන්න. තියෙන නොතිබෙන එක නෙවෙයි. අවබෝධ කරගෙන ඉවර වෙලා මේවා පරිහරණය කරන්න. එච්චරයි මම කියන්නේ. මේ ලෝකේ සියලුම දේවල් පරිහරණය කරන මේ ලස්සන මල් පිපෙන්නේ අපිට. ලස්සන කෑම බීම පළතුරු සේරම අපිට. සබදාහම මොකුත් ගන්නෑ අපිට වැල දෙනවා වරක දෙනවා ඇපල් දෙනවා මිදි දෙනවා මේ සේරම අපිට දෙනවා සබදාහම මොනවත් අපෙන් ගන්නවද නැහැ. ඒ දෙන්නේ ඇයි අපිට මේවා භුක්ති විඳලා ජීවත් වෙලා මෙහෙන් අයින් වෙලා යන්නේ. හොඳයි සබාධමෙන් අපට දෙන දේ අපි දායාද කරගෙන සබාධමට ගරු කරමින් අපි ජීවත් වෙමු. ඒ වගේම නිර්මල බුදුදහම තුලින් බෞද්ධ දර්ශනය තුලින් අදත් මේ ඥානං උදපාදි වැඩසටහන මේ ආකාරයට ගෙන යන්නට අප කළ ආරාධනෙන් නිදහස් චින්තනධාරී වෛද්‍ය අපේ ලේල්ලෝජි කොටකන්ද මැතිතුමන් අවස්ථාවට සහභාගී වුණා. මේ සාකච්ඡාව හොඳින් සවන් දුන්නා. ඒ වගේම මේ සාකච්ඡාවේ තිබෙනා වූ අදහස් පිළිබඳව ඉදිරිත් ලිපි අපිට ලැබෙන්නට පුළුවන්. ඒවටත් අපි පිළිතුරෙන් දෙන්නට බලාපොරොත්තු වෙනවා. තවත් ලිපි රාශියක් තිබෙනවා. ඉදිරි කාලය තුලත් මේ පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙමින් අද වැඩසටහන මේ ආකාරයෙන් සමාප්ත කරමින් අපත් එක්ක සම්බන්ධ වූ නිදහස් චින්තනධාරී වෛද්‍ය ලේල්ලෝජි කොටකන්ද මැතිතුමාට අපි ස්තුති ප්‍රණාමය පිරිනවමින් ඒ වගේම අද මේ වැඩසටහන සඳහා වැඩසටහන් මෙහෙයවූ ස්වර්ණ ගුණවර්ධන, ඒ වගේම තාක්ෂණ දායකත්වය ලබා දුන් දුමින්ද ලක්මාල් සමග ඔබට කතා කළමා බුද්ධික ධර්මරත්න. ඔබ හැමට නිවිසනසි ජීවත් වෙන්න වාසනාව ලැබේවා. ඥානම් උදපාති.